ජනතා විමුක්ති පෙරමුණ කීප දෙනෙක් විසින් මම ඊයේ පෙරදා කිව්වා මේක හතර දෙනෙක් කලිය. දැන් අපිට ආරංචි ලැබෙනවා ඒක තුනට බැහැලා තියෙනවා. තවත් අරගලයක් එතන බිහි වෙලා තියෙනවා. පිස්සුවත්. ඉතින් තුන් දෙනෙක් විසින් යටත් කරගෙන තියෙන නිලධාරිවාදී පාලනයක් එය පරාජය කිරීම සඳහා තමයි අපි එළියට බැස්සේ.